අපමණ ගුණ නැන බුදු පිය නම දිමි පළමුව අවසරගෙන ඉන්නේ අපමණ ගුණ නැන සදාහම් වඳිනෙමි දෙවානුව අවසර අරගන්න අපමණ මහා සංඝ පිළිවිත වඳිනෙමි තෙවනුව අවසර අරගන්නේ අපමණ ගුණ නැන තෙරුවන් වඳිනෙමි මෙලෙසිනි අවසරේ අපාමන දම් නුවන සැම වෙත ලැබේවා අපාමන දම් නුවන දම් පද ඇරේවා අපාමන දම් ලබන නැන බල ලැබේවා අපාමන දම් බලෙන් නිවනම ලැබේවා අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්වතියනි අද මේ මංගල වැඩසටහන වශයෙන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන මේ උතුම් වැඩසටහනින් අපි බලාපොරොත්තු වන්නේ අපි බොහෝ කාලයක පටන්ගෙන මේ ධර්මයේ පිළිබඳව නොඑක ආකාර කතාවෙන් ක්‍රියාවෙන් අපේ කටයුතු කරගෙන ආවා බෞද්ධ බැතිමතුන් හැටියට. නමුත් මෙතෙක් කල් ගෙනාපු මේ කතාවයි ක්‍රියාවයි දෙකෙන් එහාට අර්ථවත්ව හිතුවද අර්ථවත්වයේ කරුණු අපි හොඳින් තේරුම් අරගෙනද එබඳු වන්නා වූ ආර්ය මාර්ගයක් නැත්නම් මේ ශාසන මාර්ගය තුල බෞද්ධයින් හැටියට අපි ගත කළේ කියන කාරණේ හොඳට විමර්ශනාත්මකව අද පටන් තේරුම් ගන්නට මේ සෑම පින්නතුන්ටම අවස්ථාවක් ලැබෙනවායි කියලා මම හිතනවා. දැන් අපි කල්පනා කරලා බලමු බෞද්ධයන් හැටියට සාදුකාර දීමෙන් ආරම්භ කරපු මූලික අවස්ථාව අපිට ලැබුණ ආකාරයෙන් පොඩි දරුවෙක් අත දරුවෙක් අපි අතින් අරගෙන නේන අපේ අම්මා තාත්තා ඒ විදිහට දරුවෙක් අතින් අරගෙන මොකද්ද කියන්නේ පුතා සාදු කියන්නේ දුව සාදු කියන්නේ කියලා අත් දෙක ඔසවලා අත් දෙක ලං කරලා කියලා පුංචි දරුවාට පුංචි දුවට පුතාට මෙන්න මේ විදිහට ආරම්භක අවස්ථාවේ සාදුකාරය කියවන. ඊට පස්සේ සාදුකාරය එතනින් නවතින්නේ නැහැ. මේ පුංචි දරුවා සාදුකාරයෙන් ආරම්භ කරපු ඒ බෞද්ධුණු වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් වයසට යනකම්වත් සාදුකාරය දීම සුරුද්දක් කරගෙන කරගෙන ආවා. ඒ නිසා අපේ බෞද්ධයින්ගේ මූලික අවස්ථාව සාදුකාරයෙන් ආරම්භ වෙනවා. ඉතින් මේ සාදුකාරයක් දෙනකොට කොහොමද ඒ කරන්නේ? සාදු සාදු සාදු කියලා සමහර අය තුන් වතාවක් සාදුකාරයක් දෙනවා. අපේ පැරණි බෞද්ධයෝ බොහෝ කොට දකින්න ලැබෙන දෙයක් සාදු සාදු සාදු කියලා පසුවට සාදු කියලා අදලා තව හතරවෙනි වතාවටත් සාදුකාරයක් දෙනවා. කවුරු හරි අපෙන් ඇහුවොත් ඇයි ඔයාලා ඔය සාදු සාදු කියන හඬක් නගන්නේ? ඒක කොහොමද වන්දනාවක් වෙන්නේ? මෙහෙම ඇහුවොත් අපි මොකක්ද දෙන පිළිතුර? අපි සාදු කියන්නේ අපේ වඳින හැටි කිව්වට හරියන්නේ නැහැ. බොදුනුවන් හැටියට ඥානවන්තව අපි කරන වැඩක් ඇත්නම් කියන කතාවක් ඇත්නම් මෙහෙම කියන්නේ මෙන්න මේ හේතුවටයි. මෙහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියලා. අපි ඒ කාර්යයෙන් මුදින්ම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ඥාන සම්පවිත්ත වෙන්නේ. ඥානීය නිත්‍යවේ කටයුතු කළා වෙන්නේ. නම් බොදුනුවන් හැටියට ආර්ය මාර්ගය ප්‍රගුණ කරගන්නකොට බුද්ධියෙන් යුත් වෙලා නැත්නම් බොදුනු කියන වචනේ කියනකොටම බුද්ධිවන්තව කටයුතු කරන්නන් කියනා වූ අර්ථයක තියෙනවා. එහෙනම් බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් නැත්නම් බුද්ධිවන්තව කටයුතු කරන කෙනෙක් යම් වචනයක් කිව්වනම් සාදු කියලා කිව්වා හරි යම් කිසි වචනයක් කියනකොට ඇයි ඔය වචනේ භාවිතා කරන්නේ? ඕකෙන් කුමක්ද අදහස් කළේ? කුමන යථාර්ථයක්ද ඔකෙන් පෙන්වුම් කරන්නේ කියන එක කියන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම කිව්වොත් තමයි අපිට අපි කියන වචනේ හරි හරි තේරුම් අරගෙන කිව්වා වෙන්නේ අර්ථවත් වටහා ගන්නවා වෙන්නේ. දැන් අපෙන් බැරි වෙලා හරි මේ කාලේ වෙනකොට ඇහුවොත් ඇයි ඔය සාදුකාරයක් දෙන්නේ? අර්ථය මොකද්ද? ඇයි ඔය තුන් වතාවක් සාදුකාර දෙන්නේ? ඒකට හේතුව මොකද්ද? ඔය හතර වතාවක් ඇදලා තව සාදුකාරය සමහර අය දෙන්නේ. ඇයි එහෙම කරන්නේ? ඇයි හත් අට වතාවක් කිය කිය ඉන්නතු සාදුකාර හත අටක් කියන්නේ ඔය තුනකින් හතරකින් ඔය විදිහට ඉවර කරන්නේ. ඒතර ඇයි අත් දෙක ඔය පපුවට ඇඟිලි දික් කරලා අල්ල ලං කරලා එකට එකතු කරලා පපුවට තියලා සාදුකාර දෙන්නේ. එහෙම නැත්නම් ওই නලලට අත් දෙක තියලා ওই විදිහට සාදුකාර දෙන ක්‍රියාවක් දකින්නේ මොකද? සමහරවිට හිස් මුදුනේ රත තියලා. එන අත් දෙක හිස් මුදුනේ තියාගන්න. මේ විදිහට සාදුකාරයක් දෙන්නේ මොකද කියලා ඇහුවොත් ඒ ක්‍රියාව කරන්නේ ඒ විදිහට කරන්නේ මොන හේතුවක් නිසාද කියලා ඇහුවොත් අපි මොකද්ද කියන්නේ? එහෙනම් බොදුනුවන් හැටියට දැනගට ඉන්න ඕනේ මේ විදිහට හඬක් නගන්නේ මෙන්න මේ අදහස තියන්නයි. මෙන්න මේ අදහස පෙන්වුම් කරන්නයි මෙහෙම හඬක් නගන්නේ. මෙහෙම ක්‍රියාවක් කරන්නේ මෙන්න මේ කාරණේ පෙන්වුම් කරන්නයි මෙහෙම අර්ථවත් කාරණයක් ඇතිවයි. මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ඥානවන්තව සාදුකාරය ගැන දැනගත්තා වෙනවා. මූලික වශයෙන් සැඟවුණු බුදුමග කලීලි දකී කියලා අපි ආරම්භ කරපු අවස්ථාවේදී මෙන්න මෙතනම පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේකේ අර්ථය දන්නවා නම් සැඟවිලා නැහැ. නමුත් මේ අර්ථය දන්නේ නැත්නම් පොඩ්ඩක් හැඟවිලා තියෙන බව මුල පටන් ගන්න සාදුකාරයෙන්ම අහුවෙලා තියෙනවා. අපි පොඩ්ඩක් හිතලා බලමු. හැඟවිලා තිබුණාද නැද්ද මේ හඬේ අර්ථය කියන එක. මේක අපිට හරි වැදගත් වෙනවා. දැන් අපි මේ කතාව විග්‍රහ කරනකොට තවත් වැදගත්ම කොටසක් පළමුව කියලා ඉඳිනවා. මොකද හේතුව මේ නිරුක්ති කියන වචනේ සම්බන්ධව. දැන් අපි නිරුක්ති කියන වචනේ ගන්නකොට අපේ භාෂා නිරුක්ති ක්‍රමයක් තියෙනවා. යම්කිසි භාෂාවක පද බෙදෙන හැටි, පද එකතු වෙන හැටි, අතුරු ලොක් වෙලා කියන වචනින් එක අතුරක් පූර්වාසර ලෝභ සංධිය පරස්සර ලෝභ සංධිය මේ ආදී වශයෙන් අපි එක එක ක්‍රම වලින් මේ වචන වලට පද එකතු වෙන හැටි පදවල හැදෙන හැටි මෙහෙම තියෙනවා යම්කිසි ව්‍යාකරණ රීතියක්. මෙන්න මේ රීතියේ සීමාව ඉක්මවන්න පුළුවන්කමක් නැති විදිහට අපි අද හිර වෙලා ඉන්නවා. ඇයි හිර වෙලා ඉන්නේ? නිරුක්ති පටිසම්භිදා ඥානම් බුද්ධ ඥානම් කියන මේ ඥානයේ ගෝචර වෙන නිරුක්ති රටාවක් තියෙනවා. මෙන්න මේ නිරුක්ති රටාව අද අපිට දකින්න බැහැ. බොහොම දුර්ලභයි. ඒ දුර්ලභෙන්න හේතුව මොකද? අපි දන්නවා අපි හෙලාටුවා කියලා කොටසක් වෙන කාලෙක තිබුණ බව. අපි අහලා තියෙනවා. ඒ හෙලාටුවා කොහොමද? නමුත් මේ හෙලාටුවා කියන ඒවාද පත්තිරුවක්වත් ඇහැට දකින්න නැති සත්‍යයකුයි උදා වෙලා තියෙනවා. එහෙනම් එපඳු කාලයක අපි කොහොමද හොයාගන්නේ මේ හෙලාටුවා වල තිබුණ යට මොකද වුනේ? අන්නේ හෙලාටුවා වල තිබුණ වැදගත් දහම් කාණ්ඩ අද යටපත් වෙලා ගියා. නිකම්ම නෙමෙයි. අපිට හොඳට හිතා ගන්න පුළුවන් උපක්‍රමශීලී ක්‍රම රටාවක් නොතිබුණා නම් එක පත්තිරුවක්වත් ඇහැට දකින්න බැරි වෙන විදිහට මේ හෙලාටුවාවල ලියා තිබිච්ච දේවල් අතුරුදහන් වෙන්න විදිහක් නැහැ. කුමන හේතුවකින් හෝ සිද්ධ වීම නිසා මොකද සිද්ධ වුනේ? වැදගත් නිර්දිති කොටසක් ඒව නැති වෙලා ගියා. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් Tamanට හම්බිලාද ඔය හාමුදුරුවෝම කතා කරන්නේ කියලා. පොඩ්ඩක් ඒක දුරදිගට කතා සාකච්ඡා කරගෙන යනකොට ඒ ක්‍රම රටාව මොකක්ද කියන එක තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. අපේ බොදුනුවන්ට දැන් අපේ මේ බෞද්ධ වික්ෂු වික්ෂිනී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසටම මේ බෞද්ධ මාර්ගය හරියට අනුගමනය කරන්න ලැබුණා නම් ඒ තුලින් ලැබෙනා වූ චිත්ත සාන්තිය ගැන ප්‍රකාශ වෙනවා. අපි කියනවාට ධානා මාර්ගඵල. මේ බඳු අවස්ථාවන් තුළම ඥානයක් මුදුන්පත් වෙනවා සතියක් මුදුන්පත් වෙනවා කියලා මේ ආකාරයෙන් පෙන්වන්න තැන් තියෙනවා. ඒ යාවදේව ඥාන මත්තාය පටිසති මත්තාය ආදී වශයෙන් මෙසේ කටයුතු කරනකොට ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. මෙන්න මේ බඳු ආකාරයෙන් යම් වෙලාවක ඥානීය මුදුන්පත් වෙලා සතිය මුදුන්පත් වෙලා යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා නම් පෙරාපි මේ බඳු වන්නා වූ ස්වභාවයට මේ බඳු ජීවිත කාලය ගත කළා. එහෙම නැත්නම් මේ බඳු වන්නා වූ අතීතයේ අපේ මේ බඳු ශ්‍රී විභූතියක් තිබුණයි කියලා. ඒ ඒ ඥාන ගෝචර මාධ්‍යයෙන් දැනගන්න ලැබුණා නම් අන්නේ අවස්ථාවේදී අපිට හොයා ගන්න පුළුවන් වෙනවා අපේ මේ බොදුණු ජීවිතයේ නැත්නම් අපේ මේ බෞද්ධ සංස්කෘතිය කොයිතරම් සාර්ථක විදිහට අපේ බුදුනුවන් අතර පැවතගෙන ආවද අර්ථවත්. ඒ අර්ථය නිසා කොයිතරම් සාන්තියකටපත් වුණාද? ඒ ලැබුණා වූ සාන්ත ස්වභාවයෙන් නැත්නම් ඒ සාන්තිය තුලින් කොයිතරම් ඥාන ගුණ මත වුණාද? සමාධියේ කොයිතරම් සත්‍වික භාවයටපත් වුණාද? ධහම තුලින් පෝෂණය වුණාද? මෙන්න මේ කියන කාරණේ අපිට එදා දැනගන්න පුළුවන් වෙනවා එදා තිබුණු සත්‍යය දැනගන්න පුළුවන් වෙනවා අන්නේ බඳු උතුම් අවස්ථාවක් යම් කෙනෙකුට ලැබුණා. ඒ නිසා මේ අවස්ථාවේ ලැබුණු ස්වභාවයත් නැද්ද කුමක්ද කියන එක අපේ මේ සාකච්ඡා මාධ්‍යයේදී ඉදිරියේදී මේ පින්නතුන්ට හොඳින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. අපි දැන් බලන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ මම කියන කාරණේ පසු කාලයකදී තව ඉදිරි කාලයකදී මේ පින්නතුන හොඳින් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙයි. මේ භාෂා නිරුක්තියට අමතරව තිබුණා පද නිරුක්ති කියලා කොටසක්. නමුත් අද ඒක දැනගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා නැහැ ප්‍රසිද්ධ නැහැ. ශබ්ද නිරුක්ති කියලා කොටසක් තිබුණා සංඥා නිරුක්ති කියලා කොටසක් තිබුණා. මෙන්න මේ පද නිරුක්ති තුලින් අපි භාවිතා කරගෙන එන ඒ ඒ පදයන්ට අර්ථය දෙන්න ඒ පදයේ තුලම ගැප්වෙච්ච අර්ථ දෙන ක්‍රමයක් තිබුණා. අර්ථය හැඟවිලා තිනා පදයේ තුල. මෙන්න මේ අර්ථය මතු කරගන්න පද බිඳීමෙන් ලබන ක්‍රමයක් තියෙනවා ක්‍රම රටාවක්. හැබැයි මේක පොත්වල තියෙන ක්‍රමයට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් අපි හිතලා මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනකොට මේ ක්‍රම රටාව වැටෙන්න පටන් ගන්නවා. ශබ්ද රටාවන්ගේ ශබ්ද නිරුක්ති කියන්නේ නිරුක්ති කියන්නේ මොනවද කියලත් ඒ වගේම සංඥා නිරුක්ති කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඉදිරියට අවස්ථාව ලැබේ. අපි මෙන්න මේ නිසා ඒකෙන් තියාගෙන පළමුව සී කර ගන්න ඕනේ. ඇයි අපි සාදු කිව්වේ? සාදු කියන වචනේ තුලම පද නිරුක්තියෙන් පෙන්වා තිබෙනවා සාදු කිව්ව වචනේ අර්ථය. මොකද සාදු කියන්නේ? සුහදක් ඇති වෙන්නේ සාදුයි. සුහද ගුණේ අපි ළඟ සුහද ගුණයක් ඇති වුණාම සුහර්ද වූ ගුණයට කියනවා සුහර්ද වූ කියන වචනේ තමයි සාදු කියන වචනෙට වචනේ දිවිලා ඉන්නේ. එහෙනම් සුහදක් ඇති වුණයි කියන එක අපිට තේරෙන්නේ නැහැ තව. තව විග්‍රහ කරගන්න ඕනේ. මොකද්ද සුහද කියන්නේ? සූ කියන වචනේ පෙන්නනවා ලෞකික වශයෙන් නැත්නම් මෙලොව සාමාන්‍ය අදහසින් පෙන්නනොත් යහපත් සත් කියන ගුණය. ඊටත් වඩා වැදගත් හරියක් තියෙනවා. මේ ආර්ය විනය තුල නැත්නම් මේ බුද්ධ ශාසනය තුල සූ කියන වචනේ පෙන්වන්නා වූ ගුණයක් තියෙනවා. යම්කිසි සුචරිත ගුණයක් තිබුණා නම් මෙන්න මේ සුචරිත ගුණය. තමන්ගේ හදවත තුළ මෙන්න මේ සුචරිත ගුණය තියෙනවා කියනා වූ අදහස පෙන්눔 කරන්න තමයි සුහාදූ හේවත් සාදූ කියන වචනේ අපි භාවිතා කරගෙන ආවේ. දැන් විතර අපි කල්පනා කරන්න ඕනේ. මේ සුහද බව නැත්නම් සුචරිතවත් බව තුන් වතාවකට සම්බන්ධ කරලා කුමක් නිසාද කියන්නේ? කාරණා තුනක් තිබුණා. අපි පොඩ්ඩක් අපේ ධර්මයේ තුලට යමු යමු කරලා බැලුවොත් අපිට මෙන්න මේම ගාථාවක් ලැබෙනවා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ කිය. මෙන්න පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ වැදගත්ම තැන. එහෙනම් පළවෙනි සාදුකාරී තුමක් නිසාද? කායේන සංවරෝ සාදු. මෙන්න සාදුකාරයක් දෙන්න හේතුව පළවෙනි. කයින් සංවර වීම සුහද ගුණයක්. සුචරිත ගුණයක්. සාදු වාචාය සංවර වූ. වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්. සාදු ගුණයක්. ඒ වගේම මනසා සංවරෝ සාදු. මනසෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක් නැත්නම් සාදු ගුණයක්. සාදු සබ්බත් සංවරෝ අන්න අර හතරවැනිට ඇදලා දුන්න සාදුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාදු. නැත්නම් සුචරිතයි. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ මේ සාසන මාර්ගයට බහිනකොට අපි ඉස්සෙල්ලාම පත්වියේ ඉතන දැනගටි තියෙන ඕන ඕකයි එහෙනම් කොහොමද කයින් සංවර වෙන්නේ කායීන සංවරෝ සාදු කියන වචනෙන් අපි ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ කොහොමද කයින් සංවර වීම කියන්නේ මොනවද කයින් කෙරෙන දුසිරිත් මෙන්න මේ ටික නැති වුණා නම් කයින් සුජරිත වෙනවා කයින් සාදු ගුණයටපත් වෙනවා ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාම මිත්‍යාචාරයේ කියන මෙන්න මේ කාරණා තුනකින් දස අකුසල් කියන අකුසල් කොටස් තුනකින් කයින් කෙරෙන කොටස් තුනක් මෙන්න මේ ආකාරයෙන් පෙන්වා තිබෙනවා. ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාම මිත්‍යාචාරයේ එන්න සත්වඝාතනයේ ප්‍රාණඝාතයේ අදත්තාදානය කියන්නේ අපි තව වචනකින් හොරකම් කිරීම නැත්නම් හොරෙන් බලෙන් මංකොල්ලෙන් ගැනීම කාම මිත්‍යාචාරය කියන්නේ මිත්‍යාචාර කාමයේ ඒක උඟක් විග්‍රහ කරගන්න තියන් තව උඟක් විග්‍රහ කරගන්න තියෙනවා කාම මිත්‍යාචාරය කියන්නේ කොතෙන්ද කා විග්‍රහ වෙලා තියෙනවද කියලා අත්තපාරයා සේවනයකින් කාම මිත්‍යාචාරයට වැටෙන ආකාරයක් විග්‍රහ වෙලා තියෙනවා දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ අපි පළමුව පසුව උඟක් විස්තර ඇතුව මෙයා තේරුම් ගමු සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධවා හැදිරීම කියලා අපි පොදුවේ කියන ඉතාම සරලව කියන මෙන්න මේ වචන තුනෙන් කරන යම්කිසි වැරැද්ද. යම් ක්‍රියාවකින් කෙරෙන්නේ නැත්නම් අන්න එතන කයෙන් අසංවරතාවයක් නැහැ. කයෙන් සංවරභාවයටපත් වුණා. නැත් ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාම විත්‍යාචාර කියන මේ ටික කරන පුද්ගලයා කයෙන් අසංවර කටයුතු කරන පුද්ගලයෙක් වෙනවා. එහෙනම් කයෙන් සංවරත්වයක් ඇති පුද්ගලයෙකුට සාදු කියන ගුණය තියෙනවා මිසක් ඒ කයින් අසංවරත්වයේ කරන කෙනෙකුට සාදු ගුණයක් නැහැ. එහෙනම් සාදු ගුණය අඩුවක් තියෙනවා. තමන්ගේ අසංවර වුණ තරමට. එහෙනම් අපි දැනගන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා අදත්තාදානියෙන් වෙන් වෙලා කාම විත්‍යාචාරයෙන් වෙන් වෙලා තිබෙනා වූ යම් ගුණයක් ඇද්ද? අන්නේ ක්‍රියාව තුළ ඇතිවෙනා වූ සංවරත්වයේ පෙන්වන්න කියන වචනයක් තමයි පළවෙනි සාදුකාරයෙන් පෙන්නපු කායින සංවරෝ සාදු කියන ගුණය. එහෙනම් සාදු කියන වචනේ කියනකොට ඉතින්ලාම අපිට දකින්න ලැබෙන එකක් තියෙනවා දැනගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? කයෙන් සංවර වීමක් දැක්කනම් අන්නේ සාදුකාරය මතක් වෙන්න ඕනේ. කොහෙද මෙයා තියෙන්නේ? එක්ක තමාලඟ තියෙන දේ දකින්න ඕනේ. එක්ක බාහිර තියෙන දේක් දකින්න ඕනේ. කොයි තමාලඟ තියෙන්නේ? තමාගේ සාදු ගුණයක් තියෙනවා නම් තමා කෙරෙහි තමාට සාදුකාරයක් දෙන්න පුළුවන්. කයින් සංවර වුණොත්. ඒ වගේම බාහිර බලනකොට සීලවන්ත ගුණවන්ත වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන මේ සිව් පිරිස් අතරේ යම් කෙනෙක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට ගුණ සංකේතවත් කිරීමට යම් කිසි ස්ථානයක ප්‍රතිමා වහන්සේ බෝධිරාජයන් වහන්සේ ඒ වගේම වැනි ස්ථානයකට ගියහම ඒ බඳු වන්නා වූ ප්‍රාණඝාත නොකරන ප්‍රදේශයක් අදත් ආදානෙක නොකරන කාම මිත්‍යාචාරයට නොගැලපෙන සාන්තියට පිහිටව ප්‍රදේශයක් දකින්නවත් සාදු ගුණයකට ඊටාම හොඳ පැත්තක් නේද? සාදු ගුණයේ ලෝකෙට විශ්පතු කරන පැත්තක් නේද කියලා අන්නේ ස්වභාවය දැක්කහම අපිට දකින්න ලැබෙනවා. අන්නේ ගුණය මතුනහම අපිට සාදු කාර්යයක් හිතට එන්න ඕන. මෙන්න මේක තමයි පෙර කාලයක සාදු කාර්යයක් හිතට ආපු පළවෙනි හේතුව. ඒ නිසා අපි පැරණි බෞද්ධයෝ යහපත් අර්ථය දැනගත්ත බෞද්ධයෝ ගුණයක් දැකලා පැහැදිලා කයින් ක්‍රියාවෙන් කරන්නා වූ සංවර ගුණය දැකලා පැහැදිලා පළවෙනි සාදු කාර්යයක් දෙන්න පුරුදු වුණා. පුරුදු වුණා. එහෙනම් ඒ වගේම දෙවෙනි සාදුකාරය මොකද්ද? සාදු වාචාය සංවරෝ. අන්න ඊළඟ සාදුකාරය දෙන්න හේතු. වචනේ සංවරභාවයේ සාදු ගුණයක්, සුහද ගුණයක්, නැත්නම් සත්පුරුෂ ගුණයක්, නැත්නම් සුචරිත ගුණයක්. කොහොමද මේක ඇති කරගන්නේ? මුසාවාදයෙන් වෙන් වුණා නම්, පිසුනා වාචාවෙන් වෙන් වුණා නම්, පරුසා වාචාවෙන් වෙන් වුණා නම්, සම්පා ප්‍රලාපයෙන් වෙන් වුණා නම් වචනයෙන් කෙරෙන්නා වූ අසංවරතාවේ මතු කරන පාපීට හේතු වෙන දුච්චරිතයට හේතු වෙන නොවැඩට හේතු වෙන මෙන්න මේ කියන්නා ප්‍රාණ මුතාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප කියන මෙන්න මේ හතරෙන් වෙන් වුණා අන්න වෙන් වෙච්ච තැනක අපි දැනගත්තා වචනේ සංවරයි වචනේ සුහදයි වචනේ සුචරිතයි අන්නේ ගුණේ යම් තැනක දැක්කනම් සාදු වාචාය සංවරෝ කියන මේ සාදුකාරයෙන් දෙවෙනි සාදුකාරයෙන් වචනේ සංවරත්වය මෙහි කරනවා සිහි කරනවා. මෙන්න මේ ටික සිහි කරගත්තාම අපිට දකින්න ලැබෙනවා සාදු ගුණයේ පිහිටන තැන. යම් තැනක බොරු නැද්ද? කේලම් නැද්ද? පරස නැද්ද? ප්‍රලාප නැද්ද? දෙවැනි සාදුකාරයේ දෙන්න සුදු තැනක් අපිට දකින්න ලැබෙනවා. එන්න මේ කාරණේ අපි දකින්න ඕනේ. දෙවැනි සාදුකාරය මොකද්ද කියන එක මෙහෙම තේරුම් ගන්න ඕනේ. එහෙනම් තුන්වෙනි සාදුකාරය මොකද්ද? මනසා සංවරෝ සාදු තුන්වෙනි සාදුකාරය. මනසෙන් සංවර වීම සාදු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ? අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන මනසෙන් සිද්ධ වෙන හිතෙන් සිද්ධ වෙන පාප තුනක්, වැරදි තුනක් තියෙනවා. අසංවරතාවයන් තුනක්, දුස්චරිත තුනක්. මෙන්න මේ ටික දැනගෙන යම් කෙනෙක් ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන මෙන්න මේ තුනෙන් අහක් වෙලා. නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි මේ ආකාරයෙන් පෙන්වා දුන්න ඔය කාරණා තුනෙන් ආකුණ කෙනෙක්ගේ චිත්ත පාරිශුද්ධිය නැగిලා යනවනම් මෙන්න මෙතන හිතේ සංවරත්වය හට ගන්නවා අන්න මනසෙන් සංවරත්වය හටගත්තාම ඒක සාදු ගුණයක් එහෙනම් යම් තැනකදී මනසේ සංවරත්වය නැංගුණා නම් තමා තුළ හෝ අන්‍යය තුළ හෝ ඊට ගැළපෙන ප්‍රදේශයක් දැකලා ඒ බඳු හැඟීමක් මතුවනා නම් මෙන්න මේ වෙලාවේදී තුන්වෙනි සාදුකාරයෙන් හඟවනවා මනසේ සංවරත්වය එහෙනම් යම් තැනක හිතේ සංවරත්වයේ තියෙන්න ඕනේ. ඒ වගේම පළමුවම කායික සංවරත්වයේ, වාචික සංවරත්වයේ, මානසික සංවරත්වයේ කියන මෙන්න මේ සංවරත්ව තුනින්ම සම්පූර්ණ වෙච්ච තැනක් දැක්කහම සාදු සබ්බත්ත සංවරෝ කියලා සියලු ආකාරයෙන් සංවරත්වයේ නිසා සාදු කියනවා කියලා හතරවෙනි සාදුකාරය දුන්නා. මෙන්න මේ සාදුකාර හතර දුන්නේ ඔන්න ඔය කියන්නා වූ ಗುಣ හැඟීම තේරුම් අරගෙන දස අකුසලයෙන් වෙන් වුණා වූ සුචරිතයේ තේරුම් අරගෙන අන්නේ දස දස අකුසලයෙන් වෙන් වුණු සුචර්ගාමී ස්වභාවය මෙන්න මේකයි කියලා අපි දැක්කනම් මෙන්න මේ දැකීම ඔප්නම් වන්න තමයි අපි මේ සාදුකාර තුනක් දුන්නේ සාදුකාර හතරක් දීලා සියලු ආකාරයෙන් සංවරත් දැකලා අපි චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නේ එහෙනම් නිකම්ම සාදු කියලා භක්තිවන්ත වුණාට අපිට ඒ භක්තිය අංග සම්පූර්ණ භක්තියක් නෙමෙයි එහෙනම් යථාර්ථවත් භක්තියක් නැත්නම් යථාර්ථවත් ශ්‍රද්ධාවක් ඇතිලා පැහැදීමක් ඇති වෙන්න නම් ಗುಣ දැක පැහැදෙන්න ඕනේ. එහෙනම් ඉතිල්ලාම අපි බුදු ගුණ දකින්නේ ඉතිල්ලාම ලෞකික මනසකට ගෝචර වෙන මෙන්න මේ දස අකුසලයේ දුචරිතයක් කියා තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන්වීමෙන් ලබන්නා වූ සුචරිතයේ තේරුම් අරගෙන. අන්නේ සුචරිතයේ වටිනාකම සිහි කිරීමෙන් තමයි අපි ගන්න ඉතිල්ලාම ඔන්න ඔය කියන සුචරිත ගුණේ නැත්නම් ඔය කියන සාදුකාර තුනේ ගුණේ පිහිටීම. එහෙනම් බොදුණු කෙනෙක් හැටියට සාදු කියලා විතරක් මදි. සාදු ගුණයටපත් වෙන්න ඕනේ. සාදු ගුණයටපත් වෙන්න නම් එහි තියෙන වටිනාකම දකින්න ඕනේ. ඒ සුචරිත ගුණේ දකින්න ඕනේ. අන්නේ සුචරිත ගුණේ දැකලා ඒ සුචරිතයේ වටිනාකම දැකලා එයින් ලැබෙන නිවීම සැනසීම දැකලා යම් කෙනෙකුට අන්නේ සාදුකාර ගුණේ කෙරෙහි නිතර සතුටු වෙන්න පුළුවන් අන්නේ උතුම් ගුණේ සතුටු වෙන හිත උතුම් මානසිකත්වයක් ක්‍රමානුකූලව ආරෝපණය වෙනවා. අන්න ඒ தත්ත්වයටපත් වීමේ මූලාරම්භය ඇති වෙනවා. දැන් ඉතින් අපි ওই ටිකෙන් කිව්වට තවත් මධ්‍යමී විග්‍රහ කරලා එහෙනම් මොනවද කරගන්නේ? අපි වචනෙන් කියන හරිය මේ ආකාරයෙන් තේරුම් ගත්තට ඊට පසුව අපි දැනගත යුතු හරියක් තියෙනවා. ඇයි අපි ක්‍රියාවකින් කළේ? කොහොමද අපි ඒ කර්මාවට එන්න? හොඳයි. හරිය අවබෝධයක් ලබාගෙන හිටියොත් කිසි ආකාරයෙන් මේ වැඳුම් පුදුම් කිරීම සාධුකාරයෙන් වත්වන්නේ කොහොමද කියලා. ඔව්. يعني දේශනාව තුළ يعني ආකාර කීපයකින් තිබුණා සාධුකාරයේ පැති හැකි වික්‍රම නේද? ඔව්. එකතු කරලා හින්ද ගානේ විවිධ ආකාරයේ ක්‍රමවේදයන් අපි මනමින් නිවැරදි අවබෝධය ලබා ගැනීමට ක්‍රියාවට එන්න පෙර ආතුව කොහොමද මේ සාධුකාරයේ නිවැරදි ලෙස නිවැරදි මේ වැඳුම් පුදුම් ක්‍රම ගෞරවයක් සහිතව පවත්වන්නේ? ඔව් බොහොම හොඳයි. එමත් දෙපක්නේ. ඒ කියන්නේ දැන් අපි හොඳටම තේරුම් අරගන්න ඕනේ අපි මේ සාදුකාරයක් දීමේදී ගරුත්වයෙන් සාදුකාරයක් දෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ ගරු කරන ක්‍රමයක් අපි එකත් පස්සෙ ඉඳගෙන සාදුකාර දීම කියලා යම් කිසි ක්‍රමයක් තියෙනවා. උඩ ඉඳගෙන පාත ඉන්න උතුමෙකුට සාදුකාර දෙන්න සිරිතක් නැහැ. පහත ඉඳගෙන උඩින් ඉන්න කෙනෙකුට සාදුකාරයක් දෙන්න සිරිතක් තියෙනවා. ඇයි කුමන් නිසාද? අන්නේ සාදු ගුණ තුන යම් හිතක තියෙන කෙනෙක් අපිට දකින්න ලැබෙනවා. අපිටම විසුණු වහන්සේ නම ඒ වගේම උපාසකී උපාසිකාවක් සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවක් මෙන්න මෙබඳු අවස්ථාවල් තුලදී ලෝකයේ සම්මතයක් පරිදිම මෙබඳු ගුණේ ඉන්න අය මෙන්න මේ සම්මතය තුලින් විද්‍යාමාන වෙනවා කියන ක්‍රම රටාවක් පෙරපටන් පැවතෙන ක්‍රමයක් තිබුණා. කල්යන්තයන්ට යා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධාන්තයෙන් පෙන්වන්නේ නැත්නම් සම්මතයෙන් පෙන්වන්නේ එබඳු වන්නා වූ චර්යා රටාවකින් ගත කරන අයගේ මෙන්න මෙබඳු සිල් ගුණ රටාවක් පවත්වාගෙන යන අය තමයි මේ මේ රටාවෙන් සම්මතව පවත්වාගෙන ඉන්නේ. නැත් සිල් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා, සාතකයක් දරාගෙන පෙරවගෙන ඉන්නවා. නැත් ස්වාමින් වහන්සේ නමක් සිවුරක් සිවුරු දැරීම වශයෙන් ඒ ආකාරයෙන් තමන්ගේ ඒ සම්මත ස්වභාවය ලෝකෙට පෙන්වු කරනවා. මෙන්න මේ තුලින් දැනගන්නවා. මෙබඳු මෙබඳු ගුණෙහි සැරිසරන උතුමන්ගේ මෙබඳු චර්යා රටාවක් තියෙනවා. ඒ නිසා ඒ දැන ගැනීම අපිට හරි වැදගත් වෙනවා. මොකද උතුමන් කෙරෙහි නිගරු කරලා කතා කළොත් ඒකේ විශාල උපවාදයක් නෙමෙයි. මෙන්න මේ නිසා මේ උතුමන්ගේ උතුම් ගතිය යම් සංකේතයකින් පේනවනම් ඒ අවස්ථාවේදී පුද්ගලයා මොහොතකින් තේරුම් ගන්නවා මේ බඳු උතුම් ගතිගුණ අනුගමනය කරන කෙනෙක් නිසා අපි ඔහුට සාමාන්‍ය විදිහට කතා බහ කරන්න සාමාන්‍ය සමතත්වයෙන් ගරු කරන්න ඒ සලකන්න ඒ විදිහට ගැලපෙන්නේ නැහැ ගරුත්වයකින් කතා කරන්න ඕනේ ගරුත්වයකින් සලකන්න ඕනේ අන්නේ ආකාරයෙන් ಗುಣගරුකත්වයේ පිළිපදනවා ගුණයට ගරු කළ යුතුයි කියනවා මේ ගුණේ දැක ගන්නවා මෙන්න මේ ගුණේ දැකගෙන තමයි එවන්දු ගුණවතුන් කෙරෙහි අර කියන ආකාරයෙන් කාමඝාත අදත්තාදාන කාම විත්‍යාචාර දුරු කරපු බොරු කේලම් පරිසවතන ප්‍රලාප දුරු කරපු ලෝභ තරහ මෝඩ දුරු කරපු එබඳු යහපත් වන්නා වූ චර්යා රතාවක් ගත කරන කෙනෙක් දැකලා ඒ කෙරෙහි පැහැදීමෙන් යුක්තව අපි ඒ කෙනා කෙරෙහි සාදුකාරයක් දීමේ මූලික ප්‍රියභාවයක් ඇති කරනවා ගැළපීම් සහගත බවක් දකිනවා එහා ඊට සාදුකාරයක් දෙනවා ඒ සාධුකාරයක් දෙනකොට අපි ඒ කියන ක්‍රියා කලාපේ සිද්ධ කළ යුතු ආකාරය තමයි. අපි දැන් ක්‍රියාවෙන් විග්‍රහ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ක්‍රියාවෙන් කිව්වේ ඇයි අපි අත් දෙක එකතු කළේ? ඇයි අත් දෙක පපුවර දීන්නේ? අන්න ඒ කාරණේ ඒකයි හේතුව. මෙතන අපි බලා ගන්න ඕනේ. ඇයි මේ අත් දෙක පපුවර තියලා ඇඟිලි දිග ඇරලා ඒ විදිහට අපි සාධුකාරයක් දෙන්නේ කුමක් නිසාද? දැන් මේ කාරණේ අපි දකින්න ඕනේ. අත් දෙක මෙහෙම තියාගෙන අපි සාධුකාරයක් දෙනවා. පපුවට අත් දෙක තියන. ඉතින් මේකත් අපි දැනගෙන ඉන්න ඕනේ මේ සාදුකාරයේ පිළිබඳව දෙවෙනි කොට. පළමුව අපි වදනින්නේ සාදුකාරයේ තුනටින් කිව්වා. දැන් අපි මෙතනින් පෙන්වන්නේ ක්‍රියාවෙන් මේ සාදුකාරයේ සම්බන්ධ වුණේ කොහොමද? සාදුකාරයට මේ ක්‍රියාව සම්බන්ධ කළේ කොහොමද? මොන හේතුවක් නිසාද? මේකත් සාදුකාරයේ පිළිබඳව යථාර්ථය දැනගැනීමේදී දැනගත යුතු දෙයක් වෙනවා. අන්න ඒකයි දැනගන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ. ඇයි අද්දක මෙහෙම කරලා තියාගත්තේ නැත්නම් අනිත් පැත්ත හරවලා? එහෙම ක්‍රමයක් අපි අනුගමනය කළේ නැහැ. එහෙම තව තවත් අනික් අනික් අය යම් විදියකින් උරිස්ජයකට තියලා නලටත් කියලා එහෙමත් යම් කී ගරු කරන සිද්ධාකේ යාගේ තියෙනවා එක එක ආගමික වශයෙන් ඒ සංකල්පයන් පරිදි එනද බෞද්ධ අපි මොකටද මේ අත් දෙක පපුවට මේ විදියට තියා සාදුකාරයක් ගැන කිව්වේ මේකට හේතුවක් තියෙන්න ඕන අත් දෙක ගලින් කරලා තියාගන්න පපුවට තියාගන්න එහෙම තියාගෙන සාදුකාර තුනක් දෙන්න හේතුවක් තියෙන්න ඕන මෙන්න මේකත් අපි අත්‍යවශ්‍යම දැනගන්න ඕන මොකද යම් කෙනෙක් ඇහුවොත් බෞද්ධයෝ යම් ක්‍රියාවක් කරන්නේ තේරුම් අරගෙන නේද දැනගෙන නේද කියලා ඇහුවොත් අපි ඔව් කියනවා. මොකද බෞද්ධයෝ ඥාන සම්පීත්තෝ ඥානවන්තෝ ක්‍රියාත්මක කරන අය නම් කරන හැම ක්‍රියාවක්ම ඇයි ඔහොම කරන්නේ නැහොත් අපි දැනුවත් වෙලා තියෙන මෙන්න මේ හේතුවයි මෙහෙම කරන්නේ. මේකෙන් පෙන්වන්නේ මෙන්න මේ අර්ථයයි. ධම්මෝච යතා ධම්මෝ යතා අත්ථෝ තථා පරිපජ්ජිතබ්බන්ති. ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙන ඉඳනෝ පිළිපදින්න. මෙන්න මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. කොහොමද ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙන ඉඳනෝ පිළිපදින්න. එහෙනම් මෙතෙන්දිත් අපි දැනගන්න ඕනේ මේකේ ධර්මයේ මොකක්ද? මේ අද්දේක පපුවට තිබ්බේ ඇයි? අන්න ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක අර්ථය දැනගෙන ඉන්න. ඒතරයි මේ අනුව පිළිපැදීමේ වැදගත්කම තියෙන්නේ එතකොට. එහෙනම් අපි දකින්න ඕනේ අපි මේ ඇඟිලි ටික දික් කළා. දැන් හොඳට පැහැදිලි දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙක් හොරකමක් කරලා එන්න යම් කිසි ආකාරයෙන් යම් කිසි බඳු ප්‍රශ්නයකට යම් කිසි අරගෙන ගියොත් අපි පොලිසියකට එවන් ස්ථානෙ ගෙනිච්චොත් බැගෑපත් වෙලා හිටන් අත් දෙක පපුවට ගන්නා මෙහෙම වකුඩු කරගෙන. එයා කතා කරන්නේ අත් දෙක වකුඩු කරගෙන බැගෑපත් වෙලා. ඇයි අත් දෙක මෙහෙම කරගන්න බැරි? ඒක ස්වභාවයෙන්ම අපිට තියෙන ගතිරුවා. ගතියට අනුකූලව ආකාරයක් අපි ළඟ හැදෙනවා. එිනා වකුඩු කරගත්ත ගති ලක්ෂණයක් එනවා. ඇඟිලි වකුඩු කරගෙන බැගෑපත්වා පෙන්වන්නේ මෙහෙම බිල්ල පාස් කරගෙන. නම් වඳිනකොට බිල්ල උස්සගෙන අත් දෙක හොඳට කෙලින් කරලා ඇඟිලි කෙලින් කරලා තියාගන්න. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕන මේ දෙකේ වෙනස මොකක්ද? කොටස අපටු කරගෙන තමන්ගේ බැගෑ පත්තුවම පින්නනවා. වන්දනාමාන කරන ගෞරව කරන කෙනා අත් දෙක ඇඟිලි දිගු කරලා අල්ල එකට තියලා ඔළුව ගලින් තියාගෙන බොහෝම ප්‍රියමනාප ආකාරයෙන් සාදුකාර දෙනවා. දැන් මෙතන අපි දකින්න ඕන වැදගත් දෙයක්. මම මේකයි කිව්වේ මුලදීම මේ පදයෙන් පදයට පදාර්ථ කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ පදාර්ථයේ දැනගන්න ඕනේ. අපි දන්නවා මේ වැඳීමට කියන වචනයක් අංජලි කරණීය. මේක අපි ප්‍රසිද්ධම වචනයක් මේ වැඳීමට කියන තව වචනයක් අංජලි කරණීයයි කියන වචනේ. එහෙනම් අංජලි කරණීය කියන්නේ මොකද? ඇඳිල් බඳ නමස්කාර කිරීමට අංජලි කරණීය කියනවා කියලා අපි කියනවා. දැන් නමුත් ඔයින් එහාට අපිට වැටහුණේ නැහැ. අර්ථේ නම් හරියාකාරව වටහා ගන්න බැරි වුණා. ඇඳිලි බඳිනවා කියන්නේ මොකක්ද? ඇහුවොත් අපි ඒකට මොකක්ද? ඇඳිලි බඳ නමස්කාර කිරීම අංජලි කරණීයයි කියලා අපි තෝරලා දෙනවා. ඒ කිව්වේ මොකද්ද කියලා පුංචි ළමයෙක් අපෙන් ඇහුවොත් එහෙම බැරිලා හරි. ඒ මොකද ඇඳිලි බඳව නමස්කාර කරනවා කියන එකේ තේරුම මොකක්ද ඇහුවොත් අපි ඒකට උත්තර දෙන්න බැරුවොත් නිරුත්තර වෙන්නේ. එහෙනම් අපිට මෙතෙන්දි දැනගන්න එනවා හුඟක් ලොකුව දැනගන්න ඉස්සෙල්ලා පුංචි සාදුකාරය ගැන දැනගෙන ඉන්න ඕනේ. පළමුව කවුරුත් කරගත යුතු වැදගත්ම දෙයක්. එහෙනම් මෙතෙන්දි දැනගන්න ඕනේ අංජලි කරණීය කියන වචනේ පෙන්වන්නේ මොකද්ද කියන එක පද නිරුක්තියෙන් දකින්න ඕනේ. අංග ජලිකරණීය කරනවාට කියනවා අංජලිකරණීය කියලා. ජලිකරණීය කරනවා කියන්නේ ජලි කරනවා කියන්නේ දිය කර හරින. අංග දිය කර හරින්නේ අංජලි කරණීයයි. දැන් මම මේක තමයි කිව්වේ යම් කාලයකදී මේ පද නිරුක්ති පිළිබඳව තේරුම් ගන්නකොට යම් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මොන භාෂාවක් පොතේ දෝක තියෙන්නේ? ওই විදිහට පද බෙදලා තියෙන කියලා අහන්න පුළුවන්. මම මේක තමයි කිව්ව පද නිරුක්තිය කියලා දෙයක් තිබිලා පෙර හෙලාටු ආවල්ලාද යටපත් වෙච්ච නිසා අපිට දැනගන්න ලැබිලා නැහැ. මේ දහම් අර්ථය දැනගන්න තියෙන හරි වැදගත්ම දෙයක් තමයි එදා හෙලාටුවාවල තිබිච්ච පද නිරුක්ති රටාව. මෙන්න මේ රටාවද වැහිලා. හැඟවුණු බුදුමගේ කලීලි දක්වන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේක. අන්න ඒ නිසා තමයි අද මේ ගැන මේ වදනවල පදාර්ථයේ මෙහෙම හැඟවුණු පදේ තියෙන අර්ථයක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඉදිරි අවස්ථාවේදී මේක යථාර්ථය ඉදාමදී අපේ බුදුනවන්ට තේරුම් ගන්න ලැබෙයි. එහෙනම් මේ අංග කියලා කියනවා අපි යම් වචනයක්. අංග දිය කර හරිනවට අංජලි කරණීය කරනවා කියලා අපි කිව්වා. එහෙනම් අංග දිය කර හරිනවා කියනකොට මොනවද අංග කියන්නේ? අපි ඕකක් දැනගෙන තියෙනවා. මේ පදයෙන් පදේ නිරුක්ති දැනගත්තේ නැත්නම් පදේ පදේ විකංකීය වනේ අන්ධ ගජෝවිය කියලා කවතනක් තියෙනවා පදෙන් පදේ දැකහැරලා මේ විග්‍රහ කරන්න ගිහිල්ලා අන්ධ අලියෙකුට කැලේ ගිහිල්ලා ගස්වල හැපෙනවා වගේ අන්ධ අලියෙ කැලේ හැදිරෙනවා වගේ හැදිරෙන්න දෙනවා කියලා පෙන්නන මේ නිරුක්ති දන්නේ නැහැ මේ පද නිරුක්ති දකින්න ඕනේ පද නිරුක්ති දැකේ නැත්නම් අර්ථය විග්‍රහ කරලා දෙන්න බැරුව යනවා නිසා පද නිරුක්ති තේරුම් ගන්නකොට අපි කොහොමද තේරුම් ගන්නේ? මෙන්න මෙතනින් දැනගන්න ඕනේ මේ පද නිරුක්තිය ගන්නකොට මේ පදෙන් පදේ තිබෙන අර්ථය. නිරුක්ති කියන්නේ මොකක්ද? උක්තේ නිර්ණය වන්නේ නිරුක්ති නිරුක්ති. දැන් මේ පද විරුක්ති යන්නේ නැහැ. උක්ත කාරණේ නිර්ණය කරන්නේ මොකද්ද නේද? පැහැදිලි කරලා පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේකට කියනවා නිරුක්ති. එහෙනම් මේ පදෙන් පදේ තියෙනවා ඒ පදේ තුලින් ගැප් වෙලා තියෙන කාරණයක් ඒ තුලම තියෙනා වූ ශබ්ද රටාවේ අර්ථයකින් නිර්ණය කරලා පෙන්වන්න පුළුවන්. අන්න ඒකෝ තමයි නියම අර්ථයේ ඉන්නේ පදේ. එහෙනම් අපි අංග කියලා කියනකොට අංග කියන වචනේ හැදුන ආකාරය දකින්න ඕනේ. මේක ඉතාලම සුළුයෙන් පටන් ගත්තට ඒක තමයි විග්‍රහ කරලා යන්න ඕනේ කියන්නේ අපිට මේ සුළු කාරණේ විග්‍රහ කරගන්න අපි උඟාද්දුවට අර්ථවත්ව වහින්න ඕනේ. ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ අර්ථයත්ව බැහැගත්තාම තමයි අපිට පිළිපදින්න මාධ්‍ය පහළ වෙන්නේ. එහෙනම් අපි සාදු කියන වචනේ ගත්තට පස්සේ දැන් මේ নমස්කාරී කියන වචෙන්ටයි මේ වැටෙන්නේ. নমස්කාරී කියන තවදනය අංජලි කරණීය. දැන් අංජලි කරණීය කියන වචනේ තෝරා ගන්න ඕනේ. ඒතකොට තමයි අපිට නියම අර්ථය ලැබෙන්නේ. ඒ වගේම নমස්කාර කියන්නේ ওই සාදුකාරයටත් කියනවා নমස්කාර කිරීමත් එක සම්බන්ධයි. සාදුකාරී নমස්කාරය. අපි নমස්කාරී කියන වචනේත් අපි තේරුම් ගන්න ඕනේ හුඟක් විග්‍රහ කරලා. අපි දෙවෙනි වතාවට নমස්කාර කියන වචනේ নমස්කාර පාඨ විග්‍රහයේදී ඒක විසිද්ධ වෙනවා. අපි සාදුකාරයේදී අපි අරගමු මේ ටික අංජලි කරණීය කියන වචනේ. මේ අංග කියන වචනේ හැදුණු ආකාරය දකින්න ඕනේ. අං කියලා තියෙන්නේ මොනවද? අංග කී යම් තැනක ගෑවෙන්නේ අංගයි. දැන් මේක අලුත් පද නිරුක්ති ක්‍රමයක්. ඒක පාරක් නිකන් විනාහවට ඉන්නත් පුළුවන්. පුදුම අර්ථ තේරිලක් නේ මේ කරන්නේ. මොකද මේ ක්‍රමයේ මොන පොතේද තියෙන්නේ මොනවට ආවද මෙච්චර කල් ආවේ. එන්න බං සැඟවුණු බුදුමා කිව්වෙත් මේකම. සැඟවිලා තියෙන එක මතු කරන්නේ මේ දේ. අන් වලින් කරන්නේ මොකද්ද? කාට හරි හිදවනවා, සලනවා, පොඩි කරනවා, විනාශ කරනවා. අඟෙන් කරන්නේ ඕකයි. අඟක් යම් තැනක ගෑවුණා නම් මොකද්ද වෙන්නේ? එතන සිදෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, කැඩෙනවා. අඟක් ගෑවීම හා සමානීය වට කියනවා අංග එහෙනම් මොනවද මේ වෙන්න? යම් දෙනක යමකින් කැලෙනවද, පොඩි වෙනවද, රිදෙනවද? අන්නේ උපමාව තමයි මේ අංග කියන වචනයෙන් ගත්තේ. එහෙනම් මේ ලෝක සත්‍යය අංග මොනවද මේ අංග තියෙන්නේ? අංග 10ක් අරන් එනවා තලන්න පොඩි කරන් රිදවන්න මේ ආරෙ විදිහේ. ප්‍රාණඝාත චේතනාව මුල් කරගෙන යම් කිසි ප්‍රාණඝාතයක් කරනවා නම් තලන්න පොඩි කරන්න රිදවන්න හිංගි කරන්න හිංසා කරන්න ගන්නවා. අන්න ඒක අංගයක්. හොරමර වංචාව තුලින් අරගන්නවා කෙනෙකුට තලන්න පොඩි කරන්න විදවන්න හිඟ කරන්න යම් එකම පැත්තක්. අන්න අඟක් ගෑවුනා වගේ තව තත්ත්වයක්. දෙවෙනි යන්නේ. කාම මිත්‍යාචාරය කෙනෙකුට බය ඇති කරනවා, වෛර ඇති කරනවා, හිඟ කරනවා, හිඳවනවා, තලනවා, පොඩි කරනවා මේ ගති ලක්ෂණ එනවා. එහෙනම් තුන්වෙනි අංගෙ බොරුවෙන් අනුන් හවස්සනවා නම් තැලෙනවා, පොඩි වෙනවා, හිඳෙනවා. මෙන්න හතරවෙනි අංගය. කේලමෙන් අනුන් බිදවනවා නම් පිරිසක් තැලෙනවා, පොඩි වෙනවා, හිඳෙනවා, නුයිකාකාරයටපත් වෙනවා. අන්න තවත් අඟක් ගෑවුනහම සමාන එකක්. එතන කිසුනා වාචා. හැඩවාදපත් කරනවා, කෙනෙකුට හිදෙනවා, දැවෙනවා, දැවෙනවා, අඟක් ගෑවුනා වාචා. අන්න කරුණා වාචා. සම්පාපලාපා කිසිම යහපත් වැඩක් කරන්න ඉස්සෙන්නේ නැතුව බොරුවේ, පුලාපේ, හවස්සලා මුලාවටපත් කරලා ලෝකේ කාලකන්ණි ඇති කරනවා. තවත් හිදෙනවා, සැලෙනවා, පොඩිනවා, තවාංගියා. ලෝභයි. ලෝභකමින් කියන දේ වසන් කරගන්නවා, හංගා ගන්නවා, තවාංගියා. ද්වේෂයි, දැවෙනවා, දැවිලා දැවිලා අනුර විනාශයක් කරනවා. අඟක් ගෑවුනවා. මෝහයි. මෝහේ නිසා ඇත්ත නැත පේන්නේ මුලාට පතලා විනාශ වෙනවා. එහෙනම් මෙන්න මේ දස අංගයක් තියෙනවා. මෙන්න මේ දස අංගයේද කියනවා අංග කි. එහෙනම් මේ අංග ගුලි කරගෙන තමයි මේ ලෝක සත්‍යය යන්නේ. එහෙනම් මොකද්ද? අන්න ගති ගුණේ. මෙන්න මේ අංග ගුලි කරගෙන ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, ලෝභ දේශ මොහ කරපින්නගෙන ඒකෙන් දෙන්නා වූ දස කුසලයේ නැමැති අංග 10ක් ගුලි කරගෙන එන පුරුද්දක් තිබුණා. එහෙනම් මරන්න ඕන ගහන්න ඕන කියනට අද මිට මොළොන. අංග ගුලි කළා. අංග ගුලි කළාම රූප කයක් අපි දකින්න හම්බ වුණා. අංග ගුලි කරන නිසා මේ මොනවාද අංග ගුලි කලේ අංග ගුලි කරන්න ගන්න ඒවට අඟුලි කිව්වා. අඟුලි 10ක් අපිට දෙනවා දස අඟුලි දස ඇඟිලි කිව්වා. මේ වැදගත් අර්ථයක්. ඇයි මේවට අඟුලි කිව්වේ? සතරේ එන කාලෙදී ලෝකයාට ප්‍රාණඝාත කරන්න, හොරමර වංචා කරන්න, දුරාසූ දුරාචාර කරන්න මේ ආදී දේවල් වලට පිටමුලවා ගන්න. අංග ගුලි කරගන්න ලක්ෂණයේ ක්‍රියාකලාපය යොකයි. මෙන්න මේ ක්‍රියාකලාපය නිසා තමයි අංග ගුලි කරගෙන ඉන්නේ. පොලිසියට ගියාට පස්සේ අහුණාට පස්සේ හොරකමක් කරලා, මිනිවර්ණ, උඹන හරි වැඩි වැඩක් කළා වුණාම, බැකෑපත්තනාම අංග ගුලි කරගත්ත ලක්ෂණය ඔප්පු වෙනවා. මෙන්න මේ අංග ගුලි කියන්නේ හේතුව ඒකයි. දැන් මෙන්න මේ අංග ගුලි කරගත්තේ වෙයි රූප ලක්ෂණය මේ. අංග ගුලි කරගත් ඒවා අංග ජලි කරන්න ඕන. දිය කර හරින්න ඕන. දිය කර හරින්නේ කොහොමද? ප්‍රාණඝාතයේ වැඩක් නැහැ. ප්‍රාණඝාතයේ අවද ප්‍රාණඝාතයේ දුස්චර්යයක් නොකටයුත්තක් කියලා තේරුම් බලන්න. යමේ ප්‍රාණඝාත කරනවද? තමාටත් අවදක් ලෝකයාටත් අවදක්. තමාටත් අවද වෙන ලෝකයාටත් අවද වෙන. යහපතක් නොවන. යම් කිසි ක්‍රියාකලාපයක් ඇද්ද? ඒක සුචාරිතද දුස්චාරිතද දුස්චාරිත කියන කොටසට වැටෙනවා. ඒක කළ යුතු කොටස ගැලපෙනවද නොකළ ඉන්නවා නම් ගැලපෙනවද නොකළ යුතු ගැලපෙනවා කියලා අපි දකිනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක ගුලි කර ගන්නවද, දිය කර හරිනවද, ජලි කරනවද? ජලි කර හරිනවා කියලා තීරණයක් දෙනවා. එහෙනම් හිතාගන්න අංග 10ක් ගුලි කරගත්ත එකේ සංකේතය තමයි මේ ගුලි කරගත්තේ. ප්‍රාණඝාතයේ ජලි කර හැරියා දිග හැරියා. එහෙනම් වංක ගතියක් ඇරිලා එක ඇඟිල්ල අංග ගුලි කරගත්ත එක දිග හැරියා. අදත්තාදානිය ගුලි කරගන්නේ ජලි කර හැරියා. කාමීත්‍යාචාරයේ ගුලි කරන්නේ ජලි කර හැදියා. මුසාවාදී ගුලි කරන්නේ ජලි කළා. විසුනා වාචා ගුලි කරන්නේ ජලි කළා. පරසා වාචා ගුලි කරන්නේ ජලි කළා. දිගහැරෙන ඔක්කොම. එහෙනම් සම්පප්පලාප ගුලි කරන්නේ ජලි කළා. අවිජ්ජා නෑ, ව්‍යාපාද නෑ, මිත්‍යාදිත්‍ය නෑ. 10ම දිය කර හැරපුවාම ඔක්කොම දිගහැරිලා. වකුතු නෑ. එහෙනම් මොකද්ද මෙන්න මේකට කියනවා අංග ජලි කර්ණය කරපුවාම ඇතිවෙනා වූ ලක්ෂණ. මෙන්න රූප කලාපේ මොකද අපි ළඟ පිළිදන්නේ? රූප සතහන මොකද්ද නැත්නම් ගති රුව මොකද්ද මෙන්න මේ විදිහට දිගෑරුණු අතකින් පෙන්නනවා අංග ජලි කරපුවවත් අංජලි කරණීය ලක්ෂණ මෙන්න මේ 10 දිගහැරියන අතහැරියන මෙන්න මේ 10 අවඩ කියලා දැනගෙන දුස්චරිත කියලා දැනගෙන ඉවත් කරලා දැම්මනම් මෙන්න මේක තමයි මරු පපුවේ තියෙන ගුණේ මෙන්න පපුවට අද්දෙක් ගන්න හේතුව අංජලි කරණීය විලා හිටන් පපුවට අද්දෙක් ගැනීමෙන් පෙන්නවා දස අකුසලේ නැමැති අංග ගුලි කරගන්නේ නැතුව ඒවා දිය කර හැරලා වම ගත්තා මගේ හදවතට අන්නේ ගුණේ. මෙන්න මල් ළඟ තියෙනවා දැන් සාදුකාර තුනක් දෙන්නේ පළවෙනි ගුණේ. එහෙනම් මොකද්ද? ප්‍රාණඝාත නැති, අදත්තා දාන නැති, කාම මිත්‍යාචාර නැති. මෙන්න මේ කියන්නා වූ අවංක වූ ක්‍රියාකලාපයේ මගේ හදවත රවන් තියෙනවා. මෙන්න මේක මගේ පපුවේ තියෙන අංජලි කර්ණීය කරලා. බොරු නැති, කේලම් නැති, පරස වචන නැති, කොලාප නැති. මෙන්න මේ හතරක් ඉවත් කරපු උතුම් ගුණයක් මගේ හදවතේ තියෙන. ඒකයි මේ හදවතේ මේ ආරම්භ වෙන්නේ සංකේතය. ලෝභ නැහැ, තරහ නැහැ, මෝහ නැහැ කියන කාරණා තුන අත්හැරපුවාම දසකුසල් මගේ පපුවේ නැහැ. දසකුසල ගති ලක්ෂණ මා ළඟ නැහැ. මෙන්න සංකේතයේ මගේ කපුරක් තියලා බින්නේ මේක. මෙන්න අංජලි කරණීය සංකේතේ සාදු කිව සාදුකාර තුනක් දෙනා මේකෙන් මගේ පපුවේ මෙන්න මේ තුන නැහැ කියලා හිතන් කාමඝාතනය, අදත්තාදාන, කාමිත්‍යාචාරණය මෙන්න මා තුල තියෙන සාදුකාර ගුණේ. බොරු නැහැ, කේලම් නැහැ, පරසවත නැහැ, පලාප නැහැ මෙන්න මගේ හදවතේ තියෙන සාදුකාර ගුණේ. ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ. මෙන්න මගේ හදවතේ තියෙන සාදුකාර ගුණය. මෙන්න මේ 10 මල් ළඟ නැහැ. මෙන්න මේකයි මල් ළඟ තියෙන ගුණය කියලා. අපේ බොදුනුව සමාගයේ ගුණය වෙන්නත් පටන් ගන්නවා. මෙන්න මේක තමයි අපේ ආපු උතුම්ම සිරිත. මෙන්න මේක තමයි අපේ ආපු චාරය. අපේ ආපු චාරය නිසා මේකට ආචාරය කියලා කිව්වා. යහම ආචාර කරන්න කියනවා. ආත් දෙක අරගෙන පපුවර තියලා ආයුබෝවන්. ආපු අනිකේනත් ආගන්තුකයත් ආයුබෝවන්ද කියලා තමයි මේක කරලා කියනවා. දැන් මොකද්ද මේ කිව්වේ? අපේ ආපු චාරේ බුදුනුවෙක් ආපුවාම තව බුදුනුවෙක් ඉදිරියේ ගියා හිටියා. මොකද මේක තමයි මූල ධර්මය. රස අකුසලයෙන් බෙන්වුන ගතිගුණේ තමයි අපේ බෞද්ධයෝ මුලදී ගෙන ආපු තුන් ගුණය. මෙන්න මේ ගුණේ ලෝකයේ එකිනෙකා සමාගයේ ගුණේ නිතරම පෙන්නාගෙන පළවෙනි කරගත්ත මුදුන් මල් කඩක් කරගත්තේ මොකද්ද? ආපු චාරේ කැඩුවේ නෑ. අපේ ආර්යයන් විසින් ආපු චාරයක් තිබුණා. ආපු චාරයට ආචාරය කිව්වා. අන්න ආචාර කියන වචනේ අන්නේ ආචාර්ය ඇවිල්ලා ආපු චාරියට කටයුතු කරපු නිසා තමයි ඒක ආචාර කරනවා කියන්නේ. ආයු බෝවන් කියලා අපි කියනවා දෙක තියලා. මොකක්ද ආයුෂ? අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්න කියන එක නෙමෙයි මේ කිව්වේ. අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. මේ දස අකුසලයේ කරන එක ප්‍රමාද. මරු මලගිනීවා. අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදීන් යුතුව ආර්ය මාර්ගය අනුගමනය කරන සුචරිතයේ පිහිටපු කෙනා අප්‍රමාදී බුද්ධිලා අමත අමුත පදී පිහිටපු කෙනා. ආයු බොහෝ ඇති කෙනා. එහෙනම් ඔබටත් මෙන්න මේ ගුණය තුලින් ආයු බොහෝ වේවා. අප්‍රමාදී ආයුෂ ලැබේවා. අප්‍රමාදීත්වයෙන් කටයුතු කරන යාට නිවන් මාර්ග ලැබෙනවා. ආර්ය මාර්ගයේ සුගතිය ලැබෙනවා ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා. එහෙනම් මෙන්න මේ කියනවා අප්‍රමාදී ගුණය ඔබට ලැබීලා කියන එක තමයි ආයුබෝවන් කියලා ආචාර කළේ. ආපචාරේ කියන්නේ. අන්න අපේ ආපචාරේ. ඔබට ආචාර කරනවා කියන්නේ. ඒ වගේම අපි මේ විදිහට වදින්නේ ඒ වගේ පිළිස් අතරේ. දැන් අපි ඊළාට මොකද කරන්නේ? අත් දෙක තියා ගන්නවා ඉස්මුදුනට ගන්නවා නෑ ඉස්මුදුන නිසා නලලට ගන්න. ඇයි නලල් තලයට ගන්න? අපේ නලල් තලයෙන් පෙන්වන්නේ මොකද්ද? නිතර සිහි කල්පනාවෙන් ඉන්න. ඔන්න ඔය සිහි කල්පනාව කැඩෙන්නේ නැති ඉන්නවා. මං අදින් ප්‍රාණඝාතයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. සතියෙන් ඉන්නවා. බැරි වෙලාවත් මං අදින් හොරකමක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. ඉතිවිලි ක්‍රියාවදන් මං සංවර කරගන්න. මම කොයි වෙලාවකවත් කාම මිත්‍යාචාරයේ දෙදියන්නේ නෑ. ඒකට යනකොට මං වහාම හිත කය වචනේ සංවර කරගන්නවා. මම බොරුවට, කේලමට, පසුවදින ප්‍රලාපෙට මගේ කට ඉඩ තියන්නේ නැහැ. එන්නේ එනකොටම වහ ගන්නව නවත්තනවා. මම ලෝභ වැඩ කරන්නේ නැහැ, ද්වේෂ වැඩ මොහ වැඩ මතු වෙනකොට මේක දැනගෙන නවත්තනවා හදියෙන් ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් කරමු කටේෙන් තමයි පින්නේ දස අකුසලයෙන් වෙන් වෙලා ඉන්න නිතර සිහි කල්පනාවෙන් ඉන්න බව පින්නන්න තමයි මේ ඇඟිලි දික් කරා නලලට අත් දෙක තියෙන. ඒ විදිහට කිව්වේ ඔන්න ඔය ආදාය. ඔන්න ඔක තමයි নমස්කාරය. ඒ වගේම ඊළඟට මොකද කරන්නේ? හිත් මුතුනට ගන්නවා. අරගත්තාම මොකද කරන්නේ? මගේ ජීවිතේ දෙවෙනි කරලා මන්නේ මම මේ කියන්නා වූ සුචරිතයේ හිස් මුදුනේ දලා ගන්නවා. ඊට පල්ලේ අනික ඔක්කොම. මගේ මෙන්න මේක මේ තමයි හිස් මුදුනේ විදිහ නිකන් මෙන්න මේකට කියන දොහොත් මුදුන්දී වැඩිමිට අංජලි කරණීය කරනවා කියලා කියන්නේ ඕක. අංගදී කරහත්. ඔක්සාන මහත්තයා දැන් අද දවසේදී බොහොම හොඳ නිරවුල් පැහැදිලි කිරීමක් ලැබෙන්නට ඇති කියලා මම හිතනවා. නිවැරදි ලෙස සාදුකාරයක් ලැබෙන්න. මම හිතනවා අපි අවසන් වශයෙන් නිවැරදිලෙස සාධුකාරයෙන් වැටීම පිළිබඳව මම හිතන දැන් ඔබ තේරුම් ගන්න කරාට අනවබෝධයක සිටියයි. අනවබෝධයෙන් අතම අවබෝධයෙන් කරන දෙයක් ඕනම සාධුකාරයෙන් ඕනෑම දෙයක් අවබෝධයෙන් කියන ප්‍රතිඵලයක් ලබන වාක්‍යය අනවබෝධයෙන් කරන සාධුකාරයෙන් අනවබෝධයෙන් කියනවා. අවබෝධයක් නැතුව මම මේ මත් කියන්නේ මත් කියන්නේ කොහොමද කියන කාරණාවට යොමු වෙනවා කරා ඇතිවන්න පුළුවන් වෙන්නේ අනාත්මයක් ඇති වෙන බව අපි දන්නවා. ඔව්. මතකෙදී බලලා තියෙනවා. ඉතින් මෙන්න දැන් අපි මේ මේකෙන් උත්සාහ කරන අවිද බිඳුවක අවිද්‍යාව විදහන. නැත්නම් විද්‍යාවෙන් යම් යම් දේවල් වල හොඳ සාක්ෂි සාධකයක් කරලා පෙන්වන්න. මොකක්ද ලැබෙන්න පුළුවන් නිවැරදි දෙස නොවන ආකාරයට සාධු ඔව් දැන් ඇත්ත වශයෙන්ම මෙහෙම අපි දකින්න ඕනේ. දැන් අපේ සිත් පහළ වීමෙදි තියෙනවා පින් සිත් පහළ වෙනකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත හිත් තියෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්පරිත හිත් කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ ඥානයෙන් තොර හිත්වල ස්වභාවය මොකද? පළවෙනි හිතට වඩා දෙවෙනි හිතේ බලය අඩුයි, ගුණය අඩුයි. පුණ්‍ය ශක්තිය අඩුයි. සෝමනස්ස සහගතන ඥාන සම්පයුත්තන. ඒ හිත අලෝභයි, අදේශයි, අමෝහයි කියන ත්‍රි හේතුක කියනවා විතක්. ඒ කියන්නේ පුණ්‍ය ශක්තියෙන් බලවත් කුසල ශක්තියෙන් බලවත්. අන ත්‍රි හේතුක කුසල චිත්තයක් ලැබෙන්න ඕනේ ආර්ය මාර්ගයක මාර්ගඵල ධානාදී ලබන්න. උත්තරීය මනුෂ්‍ය ධර්ම පහළ වෙන්නේ අන්නේ ඥාන සම්පයුත්ත හිතට. හැබැයි ඥාන සම්පයුත්තෙන් මේ ආකාරයෙන් අර්ථවත් දැනගන්න ඕනේ. ඉතින් අර්ථය දැනගත්තේ නැත්නම් ඥාන විපයුත්ත කියන කොටසට වැටෙනවා. නරක නැහැ. සෝමනස්ස සාගතයි ඥාන සම්පයුත්තයි. එතන අලෝභ තියෙනවා, අදේශ තියෙනවා, අමෝහ තියෙනවා. අමෝහ කියන ගුණයාවන තමයි ඥානවන්තව අර්ථවත් දැනගන්න. අර්ථවත් දැනගත්තේ නැතත් කරපු වැඩේ යහපත් වැඩක් නම් හොඳ වැඩට ගැලපෙන එකක් නෑ. ඒකේ ලෝභකම නෑ, තරහව නැහැ. ඇලීමයි ගැටීමයි දෙක බලපාන්නේ නැහැ. ඒ නිසා ඒක අලෝභ සහගත, අදේශ සහගත, ද්වි හේතුක පින් කියන කොටසට වැටෙනවා. හේතු දෙකකින් යුත් පින් කොටස. ත්‍රි හේතුක කියන කොටසට වැටෙන්නේ. එහෙනම් ත්‍රි හේතුක කියන මට්ටමේ උත්කෘෂ්ඨව දැනගත්තොත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ පින් කියන්නේ ඉහළම උසස්ම ගුණය. ඒ ගුණයෙන් හිතක් වැඩනොත් එහෙම ඒක හුඟක් වැදගත් වෙනවා මොකද ආර්ය මාර්ගයේ පූර්ණ වෙලා ධානා මාර්ගඵල ආදීට හේතු වෙන්නේ මෙන්න මේ වගේ අර්ථවත් දැනගෙදී. එබඳු වන්නා වූ ගුණයකින් ඥාන සම්පීත හිතකින් කරන්නා වූ වැඩ පිළිවෙලකින් ලැබෙන ගුණය තමයි. එබඳු උත්තරීතර වන්නා වූ ඵලයක් ලබා දෙන්න හේතු වෙන්නේ. සමහර වෙලාවට ඒ ඥාන ශක්තිය ලබා ගන්න හේතු අපිට තියෙනවා. ඒ කොපමණ හේතු තිබුණා. ඒ තිබෙන හේතු හරියට ක්‍රියාත්මක කරවන්න අපි දන්නේ නැත්නම් ඒකේ අඩුපාඩුවක් වෙනවා අපිට යථාර්ථය තෝරා ගන්න බැරි වෙලා. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා. හරියාකාරව අර්ථය තෝරාගත්තේ නැත්නම් ධාන සහ මාර්ගඵල ලබන්න බාධා වෙලා තියෙන්නේ අන්න ඒක බව තේරුම් ගන්න වැදගත් උදාහරණයක් වෙනවා. ඉතින් තේරුම් ගන්න ඕනේ හැම වෙලෙම ධානයක් මාර්ගඵලයක් කියන මේ උත්තරීතර මනුස්ස ධර්මයක් ලබන්න නම් මේ ඥාන සම්පීතවම තේරුම් ගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි නර එහෙම තේරුම් නොගෙනකොලොත් ඥාන විප්‍රයුක්ත කියන මට්ටමේ පින් හම්බ වෙනවා කුසල් හම්බ වෙනවා ඒ විදිහට එින් ඉහළ දෙයක් ලැබෙන්නේ. එන නරක නැහැ. හොඳයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අන්නේ කියන ක්‍රමෙන් ඥාන සංපයුක්තව සෝමනස්ස සහගත උත්ෘෂ්ඨ වන්නා වූ ඉහළම කුසල් සිතක් පහළ කරගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒක මොකද හේතු වෙන්නේ? ඒ තුලින් තමයි අපි ඥාන සංපයුක්තව තේරුම් අරන් ධානා මාර්ගඵල ආදී ලබන්න හේතු වාසනාව ලබන්නේ. ඒකයි ඒකෙන් අපි දැනගන්නේ.